බුදුලි ස්වාමීන් වහන්සේ බොහොම පිං එකට තවත් අන්තිම ප්‍රශ්නය අහලා තියෙනවා ඝන ද්‍රව වායු සයන්ස් සහ බුදුදහම සංසන්දනය නොවිය යුතුයි නේද මෙහෙමයි මේවා સંદર્ભයන් දෙකක් අපට එක් સંદર્ભයක් තේරුම් ගන්න තවත් સંદર્ભයක කියවෙන කාරණා යම් ප්‍රමාණයකට සහාය වෙන්න පුළුවන් හැබැයි 100ට 100ක් සසඳන්න ගියොත් අපි ගොඩක් අමාරුවේ වැටෙන තැන් තියෙනවා උදාහරණයක් හැටියට දවසක් එක දරුවෙක් මගෙන් ඇහුවා හාමුදුරනේ මේ ජේසුස් වහන්සේට උපන් දිනයක් තියෙනවා දෙසැම්බර් 25 බුදුහාමුදුරන්ටයි උපන් දිනයක් නැත්තේ ඒක මේ එක එක දවසට වෙසක් පොය කියන එක පළවෙනිදට එදෙනවා 10 වෙනිදට එදෙනවා 25 වෙනිදට එක එක දා නියමිත දිනයක් නැහැ කියලා ඇහුවා. ඉතින් මම කිව්වා ඊට පස්සේ නෑ බුදුහාමුදුරන්ට තමයි ඇත්තටම උපන්දිනයක් තියෙන්නේ. ජේසුස් වහන්සේගේ උපන්දිනේ මේ කැලෙන්ඩර් ටික පිච්චිලා ගියොත් එහෙම ජේසුස් වහන්සේ ඉපදුනේ කවද්ද කියලා හොයාගන්න බෑ. හැබැයි බුදුහාමුදුර ඉපදිච්ච දවසේ එහෙම වෙන්නේ නෑ. ඒක වෙසක් මාසේ හඳ මෝරන දවස. එතකොට ඒ හඳ මෝරන දවස පළවෙනිදට වැටෙනවද 10 වෙනිදට වැටෙනවද 25 වෙනිදට වැටෙනවද කියලා තීරණය වෙන්නේ අපි හදාගත්තු කැලෙන්ඩරේට. ඒක මේ ඉරහඳ පායන ක්‍රමයට කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි හැබෑ සාධකේ. ඉරහඳ පායන රටාව සහ මේ මේ මේ භෞතික ලෝකේ ක්‍රියාත්මක වෙන. කැලෙන්ඩරය කියන එක අපි හදාගත්තා. ඒතර කැලෙන්ඩරය අපි හදාගත්තු කේ දෙසැම්බර් 25 කියන්නේ අපි හදාගත්තු සම්මුතිය. ඒතර කැලෙන්ඩර් ටික ඔක්කොම එකපාර පිලිස්සලා ගියොත් එහෙම දෙසැම්බර් කියන්නේ කවුද 25 කියන්නේ මොකද්ද කියලා කාටවත් හොයාගන්න බෑ. හැබැයි හඳ මෝරන දවස ඉරපා යන විදිය මේවා කවදත් ලෝකෙ සිද්ධ වෙන දේවල්. ඉතින් එතකොට මේ සබාධමේ સંદર્ભය සහ අපි හදාගත්තු ආකෘතිය මේක දෙක. මේ දෙක එකට එකතු කරන්න ගියාම අපිට නිකන් පරස්පරයි වගේ දැනෙනවා. ඉතින් ඒ වෙන්නේ අපි සසඳන්න සුදුසු නැති දේවල් එකට සසඳන්න ගියාම. සමහර තැන් කලාතුරකින් තියෙනවා අපිට දෙකටම යෝග්‍ය වෙන තැන්. එතකොට දැන් තර්කය ගත්තන් පස්සේ තර්කය නවීන විද්‍යාවටත් යෝග්‍ය වෙනවා. බුදුදහමේ යම් යම් කරුණු දැනගන්නත් යෝග්‍යයි. හැබැයි තර්කයෙන් විතරක් බුදුදහම දකින්න බෑ. ඊට වඩා ප්‍රායෝගික අතක්කාවචර යමක් බුදුදහමේ තියෙනවා. හැබැයි යම් දුරකට තර්කය බුදුදහම තුලත් වළංගුයි. අන්න ඒ වගේ සමහර කාරණා තියෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන. එතකොට මේ මේවා භෞතික කාරණා පිළිබඳව පමණයි බටහිර විද්‍යාවේ භෞතික විද්‍යාවේ. හැබැයි බුදුදහම තුල ඒවා භෞතිකත්වයටත් මානසිකත්වයටත් දෙකටම යොදා ගන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ. හැබැයි හැමතැනම එහෙම කරන්න බෑ. දැන් අපිට වැටහෙන්නේ නැති දේ අපි සද්ධාවෙන් පිළිගන්නට වෙනවා. ඒක මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා බලන්න හිටියොත් ඉතින් අපිට බුදු වෙලා තමයි බලන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැමතැනටම ඒ සාධක සංසන්දනය කරන්න බෑ. ඒක ගැළපෙන එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් සමහර තැන් තියෙනවා. ඒ බඳු තැන් හඳුනාගෙන ප්‍රයෝජන ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒක හැම දෙයකටම සසඳන්න ගියොත් ඒ સંદર્ભ දෙකක් නිසා බොහෝ පටලැවිලි ඇති වෙනවා.